එමනම් කෙලස් දුරු කිරීම తాවකාලික, දීර්ඝකාලික, සදාකාලික කියලා ක්‍රම තුනයි. සදාකාලිකවම කෙලස් දුරු කළාම තමයි නිවන් අවබෝධ කළා. දීර්ඝකාලීනව කෙලස් යට කළාම තමයි අපේ මනසේ සහනය පවත්වා ගන්න පුළුවන්. తాවකාලිකව කෙලස් යට කරගත්තාම ඒ ඒ මොහොතේ සිතේ සහනය සලස්ව ගන්න පුළුවන්. නමුත් යම් මොහොතක නැවත ඒ ක්ලේශය මතුවෙන්නට පුළුවන්. එතකොට తాවකාලිකව හරි අපේ මනසේ මතුවෙච්ච ආවේගය දුරු කරගන්නට පුළුවන් වුණොත් ඒක සිතනකොට දකිනකොට ලොකු සතුටක් Tamanට ඇති ලොකු සතුටක් ඇති දැන් අපි හැමෝගෙම ජීවිතවල එහෙම අවස්ථා ඕන තරම් අත්දැකීම් හැටියට තියෙනවා අපේම ජීවිතේ අපි බොහෝ අවස්ථාවල ඒ බඳු උදාහරණ සිහිපත් කරනවා පින්නතුන්ට මතක ඇති මීට කලිනුත් අපි කියලා තියෙනවා දැන් අපේ මනසේ ලොකු හැඟීමක් තිබුණා අම්මා තාත්තට හොඳට සලකන්න ඕන මම තමයි පවුලේ බාලම අපේ පවුලේ නව දෙනෙක් ඉන්නවා එතකොට දැන් මම පැවිදි වුණාට පස්සේ මට වැඩිමහල් අයියා ඒ කටයුතු කරන්න ඕන කියන අදහස මම අයියට කියලා තිබුණා. ඉතින් විවාහ වෙනකොටත් අම්මා තාත්තට සලකන්න පුළුවන් කෙනෙක්ව විවාහ කරගන්න කියලා මම කියලා තිබුණා. ඉතින් හොඳ විවාහයක් කරගත්තා. ඒ අක්කත් අපේ අම්මා තාත්තට හොඳට සංග්‍රහ කළා. නමුත් එක්තරා අවස්ථාවක ওই විවාහ වෙලා මුල් කාලේ එතකොට ඒගොල්ලන්ට පොඩි දරුවෙකුත් හිටියා. මට ආරංචි වුණා අම්මා තාත්තට මේගොල්ලෝ හොඳට සලකන්නේ නැහැ. අම්මට තේ ටික පවා ඉල්ලගෙන බොන්නයි දැන් වෙලා තියෙන්නේ කියලා මට කිව්වා. දැන් මේ මේ කාරණේ දැනගන්නකොටම මගේ මනසට ලොකු ආවේගයක් මතුණා. මොකද දැන් මම දැඩිව ඉන්න ස්ථාවරේ තමයි අම්මා තාත්තට හොඳට සලකන්නට ඕනේ. ඒක මගේ වගකීමක්. දැන් මම පැවිදි වෙලා තියෙන නිසා දැන් gedara ඉන්න අයියට මම ඒ සඳහා අවශ්‍ය මට කරන්නට පුළුවන් සහයෝගයක් දෙනවා. ඒක කල්ැතුවම ඔහුට මම කියලා තිබුණා. දැන් එච්චර කියලත් මේ දේ හරියට කරන්නේ නැහෙනේ කියලා හැඟෙනකොට මගේ මනසේ ලොකු ආවේගයක් මත. දැන් මගේ කුටියට ගිහිල්ලා මම පුටුවේ වාඩි වෙලා මේ ගැන කල්පනා කරනකොට දැන් මට එක එක චිත්ත රූප මැවෙනවා. දැන් අම්මයි තාත්තයි ගෙදර නිකන් යාචකයෝ වගේ තේ ටික පවා ඉල්ලගෙන බොන්න නේද වෙලා තියෙන්නේ. දැන් විවිධ මනෝභාවයන් මතුවෙනවා. හත් එක මම කල්පනා කළා දැන් මොකද්ද කරන්නේ? ඉතින් එහෙමනම් දැන් මම අම්මා තාත්තට සලකන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් මට සිවුරු අරින්න බෑ. එහෙනම් මං ගෙදර ගිහින් නවතිනවා. නැවතලා පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා මම අම්මට තාත්තට සලකන. ඉතින් මම ගෙදර ගිහිල්ලා මට එතන ඉන්න විදිහක් නැහැ. දැන් එතන අයියයි අක්කයි දරුවෙක් විතර එතන වෙනම පෞල් ජීවිතයක් පවතිනවා. එතකොට එහෙම වහලක් යට පැවිද්දෙකුට බොහෝ කාලයක් හැඳී සිටීම සුදුසු නැහැ. එහෙනම් මොකද්ද කරන්නේ? එහෙනම් ඒගොල්ලෝ ගෙදරින් පන්නන්න ඕන. එතකොට මගේ මනසට ආවා ඉතින් අයියයි අක්කයි වැරද්දක් කළා වෙන්න පුළුවන්. අර පොඩි දරුවා අත දරුවෙක් මහපාට දාන එක. ඒක මහා අපරාධයක්. ඒක අපාගත වෙන පාප කර්මයක්. එතකොට මගේ මනස යෝජනා කරනවා නෑ අපායේ ගියත් කමන්නේ මම මේ වැඩේ කරනවා. අම්මට තාත්තට සලකන්නේ නැත්නම් ওই මිනිසුන්ට එහෙම තමයි කරන්නේ. දැන් මේ විදිහට එන්න එන්න මනස ආවේගකාරී වෙනවා. පස්සේ මම කල්පනා කළා දැන් මනස ටිකක් පාලනයෙන් තොරවයි යන්නේ. ඒ නිසා එහෙම මම නැගිටලා ගිහිල්ලා ලොකු හාමුදුරුවොත් එක්ක කතා කළා. අපේ කිරියුරු ධම්මානන්ද හාමුදුරුවොත් එක්කලා කතා කළා. දැන් මේ ඊට අවුරුදු 20කට විතර ඉහත වෙච්ච සිද්ධියක් මේ කියන්නේ. එතකොට කිරියුරු ධම්මානන්ද හාමුදුරුවොත් එක්ක මම කතා කළා අපේ ගෙදර මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. නායක හාමුදුරුවෝ ඒක මායිම් කළේ නැහැ. උන්වහන්සේ බොහොම සැහැල්ලුවෙන් කිව්වා ඉතින් ගෙවල් වල ඔයගේ පොඩි පොඩි ප්‍රශ්න එනවා. ඉතින් අපි එච්චර ලොකුවට ගන්න දෙයක් නැහැ. දෙගොල්ලම ගෙන්නලා පොඩි අවවාදයක් කරන්න. ඕවා ඉතින් එතකොට සකස් වෙයි කියලා කිව්වා. ඉතින් මේක මට නිකන් කම්මුල් පාරක් වගේ වුණා. ඒ මොකද මට එච්චර තදින් දැනුනේ දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් වල ප්‍රශ්න ඇවිදින් කියනකොට මාත් ඉතින් බොහොම සැහැල්ලුවෙන් ඕවා එච්චර ගණන් ගන්න එපා ධර්මානුකූලව ගැන හිතන්න සැහැල්ලුවෙන් හිතන්න ඕවා එච්චර හිතට ගන්න එපා ඉවසීමෙන් කටයුතු කරන්න. ඔහොම කියලා මමත් ඉතින් බොහොම හොඳට ධර්මානුකූල උපදෙස් දෙනවා. දැන් උන්වහන්සේත් හාමුදුරනමක් මමත් හාමුදුරනමක් උන්වහන්සේ මේ ප්‍රශ්නේ බොහොම සරලව දැක්කා. ඇයි මට සරලව දකින්න බැරි වුනේ? මෙච්චර අනුන්ගේ ප්‍රශ්න විසඳන්නට ධර්ම කරුණු කියා දෙන මට කියලා මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ඊට පස්සේ ආපහු මම ගිහිල්ලා කුටියේ ඒ පුටු උඩින්ම වාඩි වෙලා ගෙදර ප්‍රශ්නේ පැත්තකින් තියලා මට මේ මොකද්ද සිද්ධ වුනේ කියලා මම කල්පනා කරන්න පටන් එදා තමයි මම බොහෝ දේවල් තේරුම් ගත්තේ මේ මනසේ ආවේග මතු වුනහම කෝපය ද්වේෂය මතු වුනහම අපට හිතෙන්නෙම අනිත් කෙනාට රිද්දන එක පරිගන්න එකම තමයි කරන්න ඕන. ඒක ඒක තමයි එකම විසඳුම වෙන මොකුත් විසඳුමක් නැහැ. ඒ අපි ගැටිච්ච පුද්ගලයාට රිදවන එකම තමයි එකම විසඳුම කියලා අපිට පේන්නේ. ඉතින් ඒ විදිහට බලනකොට අපේම මනස නිකන් සතෙක් වගේ හැසිරෙන විදිහ. අපේම මනස ඇත්තටම මේ මමද කියලා හිතෙනවා. ඒ තරම් ලැජ්ජාවක් ඇති වෙනවා මනස දිහා ඒ විදිහට බලනකොට. ඉතින් අන්නේ අත්දැකීම ලැබුණොත් තමයි මේ ක්ලේශයන් කියන්නේ මම නොවේ. හැබැයි මම නෙමෙයි කියලා මට ඒවා මට අදාළ නැහැ කියලා පැත්තකින් තියන්නත් බෑ. ඇයි? තමන්ගේ පාලනයෙන් යුක්තයි මේ පංචස්කන්ධය. ඕනනම් පාලනය කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන් ඒ හේතු හඳුනාගෙන. ඉතින් ඒ වෙනස කරගන්න බෑ කියලා කියන්නේ ඒක ලොකු දුර්වලකමක්. ඉතින් කොච්චර බන ඇහුවත් කොච්චර බන කිව්වත් අපිට කරුණක් පැමුණුණු තැනදී ඒ කාරණේ වටහාගෙන වෙනස් කරගන්නට බැරි නම් දුර්වලකම එය නිවැරදි පුහුණුවක් නෙමෙයි. ඉතින් එහෙම කල්පනා කරනකොට සැබවින්ම අර මනසේ ඇති වෙලා තිබුණු ආවේගය දුරු වෙලා ගිහිල්ලා මනස සංසුන් වුණා. ඒ සංසුන් වුණාට පස්සේ මම gedara ප්‍රශ්නය ගැන හිතලා බලනකොට ඇත්තටම මට අනුකම්පාවක් ඇති වුණා. අයියයි අක්කයි අර දරුවයි ගැන කොච්චර අනර්ථකාරී විදිහටද මම හිතුවේ. ඊට පස්සේ දැන් මගේ මනස සංසුන් කරගත්තට gedara ප්‍රශ්නයක් තියෙනම් ඒක විසඳන්න ඕනනේ. ඒ නිසා ඇත්තටම මම විමසලා බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ. gedara මොකක්වත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. අක්කා ඒ කියන්නේ අයියා විවාහ වුණු ඒ ලේලිය තේ ටිකක් හදනකොට අපේ අම්මා කියලා දෙනවා අනේ පුතේ මටත් තේ ටිකක් දෙන්න කියලා. ඉතින් ආයේ ලේලි තේ හදනවා නම් අම්මත් තේ හදන්න යන්න ඕනේ නෑනේ උතන්ට. ඉතින් තේ හදනකොට මටත් තේ ටිකක් දෙන්න කියලා ඉල්ලගෙන තේ ටිකක් බිව්වයි කියලා. ඕකේ මහා ප්‍රශ්නයක් නෑනේ. දැන් මේක දැකපු කෙනා එක විදිහකට දැක්කා. ඒක මාත් එක්ක කියනකොට මම තව විදිහකට ගත්තා. දැන් සිද්ධ වෙලා නැති අහකම තියෙන කාරණයක් මනසින් මතු කරගෙන මානසික වශයෙන් අපි ප්‍රශ්නයක් හදාගන්නවා. චිත්ත රූප මැව්වා. ඒක අපිම පින්තාරු කළා. ඒකට අපි කතන්දරයක් ගෙතුවා. ඒකෙන් තමන්ම ආවේගකාරී වුණා. අවසානයේ පලිගන්නට පවා හිතනවා. හිතලා අන්තිමට ඒ පාප කර්මයේ ඒ කර්මයේ මොකක් වුණත් කමන්නේ අපාය යන්න වුණත් කමක් නැහැ මං එහෙම කරනවා කියන මට්ටමට අපේ මනස පැවිද්දෙක් තියා මනුස්ස තත්ත්වේවත් රැකෙන්නේ නැතිව තිරස්චීන තත්ත්වයටත් එහා ගිහිල්ලා අපේ මනස දුර්වල වෙන්නට පුළුවන් මොනවා නිසාද මේ මානසික ආවේග එදා තමයි මට හිතුනේ කෙනෙක් ඒ විදිහට එකම ආවේගයක් ඔස්සේ දිගට දිගට කල්පනා කළොත් මිනී මරනවා අපරාධ කරනවා මව්පියන් ඝාතනය කරනවා ඒ වගේ ඒවා ඉතින් ලෝකයේ අරුමයන් නෙවෙයි ඒ තරමට හොඳ නරක නොයැටහෙන තැනකට අපේ මනස අවතීර්ණ වෙන්නට පුළුවන් ද්වේෂයෙන් කෝපයෙන් අපේ සිත් සතන් ආවේගශීලී ඉතින් මේව හඳුනා ගන්නට භාවනා කරන වෙලාවේ කියලා කකුල් දෙක වකුටු කරගෙන පැත්තකට වෙලා වාඩි වෙච්ච වෙලාව විතරක් නෙමෙයි ඒ දුර්වලකම් අපේ මනසේ මතුවෙන මතුවෙන අවස්ථාවේ ඒවා හඳුනා ගන්නට උත්සාහ කළොත් දුබලකම දුබලකම හැටියට දැනගෙන ඒවා මතුවීමේ හේතු හඳුනාගෙන ඒ හේතුව වහාම වෙනස් කරලා ඒ වෙනස් කරන්න මොනවද තියෙන්න ඕන ආතාපේ සම්පජානෝ සතිමා සිහිය නුවණ වීර්ය